එන අරමුණ මෙහෙම දැක දැක මිදෙනානේ. එතකොට ඒ එතනම ඒක අනිමිත්ත බවට පත් වෙනානේ. නිමිත්ත නිමිති නැති යනනේ. නිමිත්ත ප්‍රකට වෙන්නේ එතකොට මේ වගේ එනේන හැම එකෙම ඒ නාමයේනේ දැන් මේක මේ කියන්නේ නාමයේ හරයක් නැති වෙනවා. චන්දරාගය මේ කියන්නේ වටිනාකමයි නැති වෙනවා. නැති යනවා. ඒවයි. වටිනාකම නැති වෙනවා වෙනද විදිහටම පේනවා චිත්‍රයක් වගේ. ඒක එහෙමයි දෙලිටවත් අත් කියනවා. නමුත් අර දුටු කෙනෙක් නැති වෙනවා. දෙයක් නැති වෙනවනේ දැන් පොත් කියලා දෙයක් නැති වෙනකොට දුටු දුටු කෙනක් නැති වෙනවා. ඔව් දෙයක් නැති වෙනකොට දකින්න කෙනෙකුත් නැති වෙනවා. නෑ එතකොට දිත්තේ දිත්තමත්තන් වෙන්නේ. එතකොට අරමුණෙන් අරමුණ අරමුණෙන් අරමුණ මෙහෙම දකින්නකොට තමන්ටම දැනේවි. එහෙම ඒ සත්‍ය දකින්නකොට තමන්ටම දැනේවි තමන්ගෙම මේ අර ලුණු රහ දැනෙනවා වගේ දැනීමක් දැනේ. ඒ ඥානෙ තමයි මේ පෙන්නන්නේ. සිහිය මෙතන මෙතන දකින්න සිහිය තියෙන්න ඕනේ. ඒ විදර්ශනාව තමයි විදර්ශනා භාවනාව තමයි අතර විදර්ශනාව තමයි මේ කරන්නේ. මේ සිතේ සත්‍ය දකිනවා කියන්නේ විදර්ශනාව. එතකොට මේ විදර්ශනාවට සමතෙන්තර විදර්ශනාවක් නැහැ කියන්නේ සිත දකින්න විසිරනකොට පේන්නේ 100 තියෙනවා. ඒක නිසා හිත පේනවා නම් සමතේ තියෙනවා කියලා අපි කිව්වෙත් ඒකයි. ඕනම oh, හිත පේනවා. සමතේ ඒකාග්‍රතාවයේ ඔය චිත්ත ඒකාග්‍රතාවකින් මේ විදර්ශනා කරන්න පුළුවන් බව බුදුන් වහන්සේ මහා සලද සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒ වගේම තමයි දැන් මෙතන මේ මෙතන මේක මේ සිහිය කියන එක මේ දකින්න තැන Tamanටම දැනෙන එකක් මේක සිතුවිල්ලක් නෙමෙයි දැනෙනවා මේ දැන් හිත මෙහෙම දැක දැක යන ගමන තුල ඒක Tamanටම දැනෙනවා Tamanගෙම තිබුණු අර ලෝකෙට ඇලෙන ස්වභාවය දිය වීගෙන යනවා ඔව් අර ඒක සවයිනර් ගැමිනි දැන් මට අර ඉස්සර ඉඳලම ඒ කියන්නේ මට තිබුණේ එකම කෙලෙසයයි. ඒ කියන්නේ මං හරිය කැමති තාත්තගේ ආදරෙට. ඒකෝට ඒ ආදරේ මට දැන් මහත්ය මම බඩින් හිටපු කෙනෙක් නෙමෙයි බලේ වැන්දිරුවේ. ඒකෝට දැන් මහත්ය නැතිලා දැන් අවුරුදු 20ක්. ඒකෝට මට ආදරේ කියන එක දැන් මෑතකදී තමයි මම දැක්කේ යටපත් වෙලා තිබුණා මේකේ එන්නේ ඒකට පහර වැදුනා. වැඩුණට පස්සේ අන්න ඒක ටිකක් දැන් ඒ ලෝකේ නිර්මාණය වෙනවා විතරයි දකින්නේ අරවනම් ඒවා මං අතහැරලා නෙවෙයි මට ඒවා ඉන්නේ අනිදේ ওই සල්ලි වලට ඉඩ කර ඒ ඒ කිසි දෙයකට බැඳීමක් නෑ දරුවන්ටවත් නෑ ඒක දෙක ඇවිල්ලා මේ බාහිර වස්තු සාධක පමණයි අපි අර කියන්නේ මේක අභ්‍යන්තර දැන් මේක සිත කියන එකට ඒක මේ ලෝකේ කියන එක එහෙම එහෙම පේනන්න පුළුවන් එකක් නෙමෙයි වර්ණයට පවා ඇලීමක් තියෙනවා සමහර රස්නියට පවා ඇලීමක් තියෙනවා සමහර සීතලට කැමැත්තක් තියෙනවා මේක මේ එහෙම මේ එහෙම මේ අපි දැන් භෞතිකව රූප ටිකක් පෙන්නුවාට මේ තාත්තා මේ පුතා මේ සල්ලි කියලා එහෙම ඒක රළු මට්ටමින් දකින්නේ මේක අතිශය සියුම් කාරණාවක් මේ මනසට සංඥා විතරයි කියනකොට මේක සීතලට තියෙන ඇල්ම ඒක ඒ වගේම උණුසුම සීතලට තියෙන දේ ඒකත් එතකොට මේ ඒ ඒකත් කම්පන ඇලීම තමයි ලෝකේ ලෝකේ බැසගෙන එන්න ආරාණයක හිටියොත් ආරාණයේ ගස් කොළන් වලට ඇලෙනවා වගේ ගිහි ගිහි ජීවිතය ඇතුලේ හිටියොත් ගිහි ජීවිතේ ඔය එක එක දේවල් වලට ඇලෙනවා වගේ මේ ආරාණෙත් නැතුණත් ගිහි ජීවිතේ නැති වුණත් මේ මේ මේ කියන්නේ මේ මේ මනස කියන එක මහා මායාකාරී. ඒ කියන්නේ ඒකට ඕනම දෙයක් එයා එයා එයාට ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ එයා එයා කලුවරටත් ඇලෙනවා. කලුවරේ ඉන්නත් කැමති අය ඉන්නවා. ඒ වගේම තමයි ඒකත් ඇලීමක් කියලා දකින්න ඕනි කමක් තියෙනවා. එයා ආලෝකයටත් ඇලෙනවා. කලුවරටත් ඇලෙනවා. සමහරලාට කලුවරට ගැටෙනවා. සමහරකට ඕක ඕක අපි අපිට එහෙම ඒක හොඳ අවබෝධයකින් මේ මේක හොඳට මේ සමාධියට ඒ කියන්නේ මේ මේ අතුලාන්තයට දැනෙනවා කියන එක මේ පොඩි දෙයක් නෙමෙයි. පොඩි දැනීමක් නෙමෙයි. ඒක හැම පැත්තෙම තමන් ඒ තමන්ට දැනෙනවා ගිලින එක. හැම පැත්තෙම. ඒ කියන්නේ මේක තව විදිහකින් කියනවා නම් දැන් අසුචි ගඳයි. ගඳ තැනක වුණත් ඒකත් තමන්ට ඒක ගැටෙන්නේ නැතුව ඒ ඒ මේ අවබෝධය තුළ ගැටෙන්නේ නැති ස්වභාවයකට එනවා. එනවා එනවා එනවා දැන් මඩ ගොඩක් වුණා දැන් වැස්සේ තෙමුණා වුණා ඒ අවබෝධය තුල ඒ ස්වභාවදා ඒක මේ කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි දෙයක් නෙමෙයි ඒක කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි කොයිතරම් මේ මේ මේ මේ තිය වෙනවද කියන එක මේ මේ මේ මේ ඇලෙන ස්වභාවයේ ගැටෙන ස්වභාවයේ දියවිලා එක්කොම සියල්ලම එකක් වෙනවා කියන කතාව ලොකු ගැඹුරුයි ලොකු ගැඹුරක් තියෙනවා ඒක දැනෙන එකක් හැබැයි සමහරවිට එහෙම නැත්තම් ඒක රැවටෙන්න පුළුවන් නැත්තම් ඊට පස්සේ දැන් ඔය ඔක්කොම දැන් නැහැ කියලා හිතුවට අන්තිමටම ආලේ දැන් කලවර වෙලාවට දාඩිය දානවා ඉන්න බෑ දැන් කරන්න තියලාට ෆෑන් එකක් නැතුව ඉන්න බෑ ඊට පස්සේ ඔය ඔය වගේ ඒවත් එන්නේ කොහෙන්ද එතකොට එතකොට එතන ගැටීමක් නෙමෙයිද එතන දේශසිතක් ඇති වෙන්නේ නැද්ද එතකොට එතනක් රාගසිතයි දේශසිතයි අපිට බලන්න බැරිද ඔන්න ඔය වගේ දෙයක් මේ රාග දේශ මොහ තුනී වෙනවා කියන එක තමයි ආස්ව කෙලෙෂය වෙනවා කියන්නේ එතකොට ආස්වාක්ඛ්‍යා ඥානය කියලා කියන්නේ තමන්ගේම මේ අභ්‍යන්තරයට මෙන්න මේක දැනෙනවා. දැන් මං ගැටෙනවා. දැනෙනවා. ගැටෙන බව පිළිගන්න ඕනේ. අවංක වෙන්න ඕනේ. තමන් තමන්ගේ ගමන නිදහස් කරනවා මිස තමන් කාටවත් කියන එක නෙමෙයිනේ. සාන්දිටික ධර්මයන්නේ. එතකොට පාරුව තමන් යන පාරුවනේ. ඒක පෙරලෙනවා කියලා දැනගන්න ඕනේ. මේක තමන් ඒකයි මේක පුදුමාකාර විදිහට තමන්ට තමන් අවංක වීමක් තියෙනවා. මේ මාර්ගය අරගෙන ඔව් දැන් මගේ හිත ගැටෙන බව දන්නවා. දැන් මගේ හිත පිච්චි පිච්චි තියෙන බව දන්නවා. සමහර ඒවට හේතු නැහැ. ගැටෙන බව දන්නවා. සමහරට ගැටෙන හේතු කාටවත් පෙන්වන්න බෑ. මේකයි කියලා. සමහරට එයාට හුදු නැති රූප තියෙනවා. සමහරට එයාට දැන් පුරුදු රූප වලට ඇලෙනවා. නුපුරුදු රූප වලට ගැටෙනවා. ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. අතිශය සූම් මාර්ථකාවක් මේක. මේක සංඥාවම තමයි තමන් මේ සංඥාව කියන එකම හඳුනා ගන්න තමයි මේක ඒ කියන්නේ මේක අර ඥානෙටයි හසු වෙන්නේ මේක ඉස්විලි වලට ගන්නම බෑ ඥානෙට හසු වෙනවා තාම ගැටෙන බව ඥානෙට හසු වෙනවා දැන් ගැටෙන ටික ටික දියවි යන බව හැබැයි දියවි යන බව දැනෙන්නේ අර අරවත් එක්කම ආબોධ වෙලා ඒ කියන්නේ අර දැන් හිතන්නේ මේ හැම එකම දැන් සිතට සිතුවිලි කියන්නේ සිත සිතට එනවා දැන් මේ රස්නියටයි ගැටෙන්නේ සිතට එන දැන් සිතුවිලි ඒව සිතුවිලි ඒව සිතුවිලි නමුත් යටට එන එක සිතට එන්නේ නැහැ යට දෙන්නේ දැන් මේ මේවා ඇලෙන්නේ නැතුව දැන් මේවත් එක්කත් කම්පරේ නැතුව යනකොට දැනෙන එක ඒක හිතන එකක් නෙමෙයි දැනෙන එකක් නෑ දැනෙන ඒ දැනෙන ස්වභාවය දැන් පොඩ්ඩක් හරි මොකක් හරි මේවා වුණාම එකපාරට ඇතුලෙන් දැනෙනවා මට ඇතුලේ නිකන් ඇටිඩ් වගේ හරි ඒක දැන් අපි අපිට ඕන උනේ ඔබතුමියගේ පසල් එක ගැලවිලා තිබුණු එක පොඩක් පිළිවෙලට සෙට් කරලා දෙන්න විතරයි අපි දන්නවා ඔබතුමියට දැනෙන බව. නමුත් තාම ඔබතුමියට අත්දැකීම් ටිකක් දැන් මෙතනින් පස්සේ ඔබතුමිය හොඳින් ඔය අත්දැකීම් එක ගලපගෙන යයි. එහෙමයි. දැන් ඔය හරියට ওই ටික සකස් කරගත්තාම හොඳ නිර්මල ගමනක් හම්බ වෙනවා. අනිත් එක තමයි චතුප්පාත ඥානය කියන එක. චතුප්පාත ඥානය කියන එක නැතුව මේ දැනෙනවා කියන එක ඒ එතනට අවදි වෙනවා කියන එක මේ දැනෙනවා ඒ අවදි වීමක් අපි කතා කරනවා හැමතිස්සෙම සිතුවිලි වලට අයිති නැති ස්වභාවයකට අවදි වෙනවා කියන එක. මේ අවදිය කියන එක අර මැජික් වලක් තියෙනවා. මැජික් වලත් මේ සිතුවිලි සිතුවිලි වලට ඒ සිතුවිලි වලින් මිදුණු අවදියක් මැජික් වල තියෙනවා. මේක එහෙම එකක් නෙමෙයි. මේක අවබෝධය තුල අවදියක් එනවා. අවබෝධය තුලින් අවබෝධය තුලින් එන අවදිය තමයි ඉද බික්ක වේ බික්කු මේ ශාසනය එකක් වෙන්නේ. ඒක තමයි සෝතාපන්න කියන්නේ. ඒ සෝතාපන්න කියන එක Tamanටම දැනෙනවා මේ ලෝකේ බැසගෙන නැති ඒ අවදිමත් ස්වභාවයක්. ඒක මේ ලෝකේ හැදෙන හිතේ සිතුවිලි බව දැනিলা හිතෙත් එහෙම දෙයක් නැති බව දැනিলা අර කියනවා වගේ අර අර අර තද ගතිය උණුසුම ඒවට පවා ඒවත් ගිය වෙනවා දැකලා අන්න ඒ තරම් වෙන එකක් ඒක. හා හා හැබැයි එතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ අවබෝධය කියන එක ඊටාම වැදගත් විශේෂයෙන්ම මේ බුදුන් වහන්සේ දේශනා කරන මේ බුද්ධ දර්ශනය තුළ දකින්න ඕනේ ඒ ඒ පාත් එකේ ගියහම තමයි මේක හොඳටම ලිහිලා යන්නේ නැත්තම් අපිට අමාරු වෙනවා අපි නැත්තම් අර බුදුන් වහන්සේ දුෂ්කරක්‍රියා කරා වගේ හොයාගන්න බැරි තැනකට අතරමං වෙනවා නමුත් අද ධර්මයේ තියෙන නිසා අපිට හරි පහසුවක් තියෙනවා ඔබතුමීටත් පහසු වෙනවා ඒක නිසාම ඒ කියන්නේ චුතුප්පහත ඥානය කියන එකක් Tamanට ඒ ඥානයේ විදිහටම දැනෙනවා. ඒ කියන්නේ දැන් එක දිගට ඉන්න කෙනෙක් නැති බව මේ ෂණය පමණක් බව මේ ඉහළට ගත්ත හුස්ම පහළට යන කලින් අර ෂණයකම මේ කියන්නේ අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ හැබැයි මේ මොහොතේ මේ මොහොතේ එන සිතත් මේ මොහොතටයි දෙන්නේ දැන් එතකොට සිත නැති වෙනවා ඔතන ඔතන තමයි ඇත්තටම මේ සිතට අයිති නැති ඒ ඒ චතුප්පහත ඥානය කියන එක ඇත්තටම ඒ තමන්ගේටම මේ මේ මෙනෙහි කිරීමකොටම දැනෙන එකක් ඒක ඒ චතුප්පහත ඥානෙ නෙමෙයි ඒ වුණාට අපි නිවන් ගෙන යන්නේ ආසවක්ඛ්‍යා ඥානෙ නමුත් ආසවක්ඛ්‍යා ඥාණයට මේ ඔක්කොටම ආසවක්ඛ්‍යා ඥාණයට පන්නරේ එන්නේ පුබ්බේනුවාසානුසය ඥානයත් චුතුපාත ඥානයත් මේ ඥානවල මේ ඥානවල තියෙන ලොකු කතාවක්. ඒ කියන්නේ උද්‍යව්‍ය ඥානෙ, වාය ඥානෙ මේ ඔක්කොගෙම තියෙන ලොකු කතාවක්. නැත්තම් මේක මේ මෙතන දස ඥාන පෙන්වන්නේ නැහැ. දස ඥාන දේශනා කරන්නේ දැන් අතන තියෙන දෙයක්. ඒක මේ කියන්නේ මේක දැනෙන එකක්. දැන් චිත්ත ඇති වෙලා නැති වෙන උද්‍යව්‍ය ඥානෙ කියන එක. ඔව්. දැන් උද්ධහව ඥානය කියන එක අපි දන්නවානේ සිතක් ඇති වෙලා කොහොමවත් නැති වෙනවා. ඕක සිතට සත්‍ය පේනවනේ සිත නැති වෙනවනේ. එක පාට සමුදේ තුලම නිරෝධ වෙනවා දකිනවා. ඔව් ඒ දකින එක යථාභූත ඥානෙ නැතුවක් දකිනවනේ. දැන් සිතක් කොහොමවත් ඇතිලා නැති වෙනවනේ මේ පැත්ත බලනකොට එක සිතක් මේ පැත්ත බලනකොට තව සිතන්නේ. ඒකද යථාභූත ඥානයක් නැහැ බුද්ධ දර්ශනයක් නැහැනේ. ලෞකික භූමියත් තියෙනවා ලෞකික භූමියත් සිතක් ඇති වෙලා නැති වෙන එක තියෙනවා. ඒක ලෞකිකයි. නමුත් මේ ලෝකෝත්තර භූමිය කතාව එක නෙමෙයි. නෙමෙයි නෙමෙයි ලෝකෝත්තර භූමිය කතාව මට අධ්‍යාත්මික ලෝකෝත්තර භූමියේ කතාව තමයි ලෞකික භූමියේ සාමාන්‍ය සිතක් ඇති වෙලා නැති වෙන එක සාමාන්‍ය එක ලෞකික භූමිය බව හඳුනගන්න එක. ඒක සතින් ඒ වගේම මේ සිතට එන අරමුණේ දැන් සත්‍ය දකින්නේ නැහැනේ ලෞකික භූමියේ. නමුත් සත්‍ය දකින්න නැතුව මෙතන ගියා කියලා මේ සිතට ඇති වෙනවා නැති වෙනවා කියලා කවුරු හරි මේ මේක සමුදේ මේක මේක නිරෝධේ සමුදේ නිරෝධේ ගෑවයි කියලා එයාට මේ එයාට වෙන්න එයාට උපාදානෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ එයාම දන්නේ නැහැ. එයා හිතනවා දැන් මේක නෑ. දැන් මේ මම දැක්ක සිත ඇති වෙනවා නැති වෙනවා දැක්කා. ආ දැම්මට මේක උපාදාන වෙලා නැහැ කියලා හිතන එකක් තියෙන්නේ. උපාදාන වෙලා. ඔය හිතලා. ඒක සිතුවිල්ලක් නිසා උපාදාන වෙනවා. උපාදාන නොවෙන්න නම් එයා ඒක දකින්නම ඕනි අතභූත ඥානය. ඕනේ අනිවාර්යෙන්ම අන්න ඒක තමයි වාය ඥානය කියලා පෙන්නන්නේ. එහෙම වුණොත් තමයි අත්තගමයන්ච කියන එක එන්නේ. රූපං රූපං සමුදයෝ ඉති රූපං සමුදයෝ ඉති රූපං අත්තගමෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න ඔතනයි. මේ රූපේ දකින්න එක අර බාහිර නෙමෙයි හිතම කියලා රූපේ හැදෙන හැටි දකින්න එක ඉති රූපං සමුදයෝ. ඒතකොට ඉති රූපං අත්තගමෝ කියන්නේ එයා එතරම් දකින්න ඕනි යථාභූතයෙන්ම ඒක බාහිරත් නෑ සිතෙත් නෑ කියලා එහෙම වුණොත් තමයි අත්ගමයේ වෙන්නේ. දැන් එහෙම නැතුව මේ සිතක් ඇති වෙලා නැති වෙන එක ආ මේක සමුදය මේක නිරෝධය ආ දැන් හරි දැන් උපාදාන වෙලා නැහැ කියලා හිතන එක මිසක් උපාදාන එක වෙනවා. දෙවේ දෙවේ දැන් ආවිදානි කතා කරනවා මෙහෙම බැරි බැරි පෙන්නනවා වර්තමානයේ. උපාදාන එහෙම එහෙම එකක් නෙවෙයි. මේක පෙන්නනකොට පෙන්නනකොට මෙහෙම මෙහෙම මෙහෙම අත්ගමයේ දකින්න දකින්න තමයි ඇත්තටම බාහිරෙන් මිදෙන එක සිද්ධ වෙන්නේ. ඒක හැබැයි ඒ හිතලා කරන එකක් නෙමෙයි. ඒ බාහිර ඒ බා ඒක මිදෙන එක Tamanට අර බාහිර මිදෙන බවට අර අවදිය අවදිය ඇති වෙන්නේ එතකොටයි. ඒක ඒක තමයි මෙතන මේ පෙර සංඥාව නිසායි මේ සංඥාව ඇති වෙන්නේ මේ මොහොතවත් මේක නැහැ කියලා මෙතන අත්ගමයේ දකින්න මේක හේතු වෙනවා අර පුබ්බේන වාසානුස්සය ඥානෙ ඒක හේතු වෙනවා චතුප්පහත ඥානයත් හේතු වෙනවා මේ අත්ගමයට ওই දෙකම එකතු වෙලා තමයි අත්ගමේ සිද්ධ වෙන්නේ. හැබැයි ඒ අත්ගමේ එතන ඒක නිර්වශේෂ මේ නිරෝධයක් කියනවා. ඕ. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන තැනට එනවා. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහීනයක් මෙතන සිද්ධ වෙනවා. හැබැයි මේක මේක සිතුවිල් දැක ඇවිල්ලා දැන් අපි හිතින් අද මේ අර බුදුන් වහන්සේ දේශනා කරපු විදිහටම අපි මෙතන සත්‍ය හිතට පෙන්නන එක ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන එක අපි කරන දේ. ඒක සිතුවිලි වලින් අපි අපි සවිතක්ක සවිචාර මානසිකාරයෙන් කරන්නේ. ඒක මානසිකාරය කරන වෙලාවේ මෙතන තියෙනවා අපිට මේ ඒ කියන්නේ මෙතන තියෙනවා අර වීරිය තුල තියෙනවා මේ උපාදා ඒ කියන්නේ මෙතන අල්ලා ගැනීමක් තියෙනවා මෙතන. මේ සිස්ටම් එක අල්ලගෙන තියෙනවා ධර්මය අල්ලගෙන තියෙනවා. මේ ධර්මය අපවාදාන වෙලා තියෙනවා. මේ මොහොතේ නිවන් දකින්නේ නැහැ කවුරුත් කියලා කියන්නේ. මේ විහරණය තුල නිවන් දකින්නේ නැහැ කියලා කියන්නේ. මේ විහරණය, මේ විහරණ මාර්ගයේ මාර්ග ඥාන වෙනයි ඵල ඥාන වෙනයි කියලා පෙන්වුවේ ඒකයි. මාර්ග ඥානයට ඵල ඥානෙ සම්බන්ධ කරන්න බෑ. මාර්ග ඥානය කියලා කියන්නේ මේ විහරණේ විහරණේ. සමාපත්තිය නෙමෙයි විහරණේ. විහරණේ කියන්නේ අපි කරන කෘත්‍ය ඥානෙ. කෘත්‍ය මේක හොඳින් මේක ඔබතුමිය අත්‍තරම බොහොම සියුම්ම දරා ගන්න ඕන දෙයක්. මෙතන ලොකු මේ වෙන් කරලා මනාකොට සියුම්ම ඥානෙ මේක හසු කරගන්න මේක අපි පැහැදිලි කරන දේ ඔබතුමිය ඒ විදිහටම වටහා ගන්න ඕනි මේක බොහොම සියුම් කෝණයක් මෙතන තියෙනවා ඒ සියුම් කෝණය දෙන්න හරිම අපහසුයි නමුත් අපි මහා වෙහෙසක් ගන්නවා ඒක දෙන්න මේ මෙතන විහරණේ මේ විහරණය කියන්නේ මෙතන මෙතන මෙතන කෘතක් මේ කෘත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කියන්නේ මේ මේක සවිතක්ක සවිචාරයි මේක මානසිකාරයි මේක ධර්මයේම ධර්මයේ උපාදාන වෙලා තියෙන මේ මොහොතේ. ඒතර නිවන් දකින්න නැහැ කියන එක කියන්නේ. එතන නිවන් දකින්නේ නැහැ. එතන මාර්ග ඥානයයි ඵල ඥානෙ මෙතන නෙමෙයි තියෙන්නේ. හැබැයි මේක මේ විදිහට කරගෙන යනකොටයි කෘතඥානය කියන එක රේල් පීලි දෙකක් වගේ. මේ පැත්තෙන් කෘත්‍ය ඥානය යනවා. කෘත්‍ය ඥානයට සම්බන්ධයක් නැහැ. කෘතඥානය වෙනවම ගමන් කරනවා. ඒක අපිට දැනෙන්නේ නැහැ ඥානෙටයි දැනෙන්නේ. ඒක අපිට හිතන්න බෑ ඥානෙටයි දැනෙන්නේ. ඒක කවදාවත් අපිට හිතලා කරන්න බෑ. ඒකයි ආනන්ද හාමුදුරුවෝ වීර්යය අරගෙන අර සක්මන් භාවනා කළාට රහත් භාවයේපත් වෙන්නේ නැත්තේ එතන එතන ඒ ඒ ක්‍රියාවලිය විහරණය තුළ ඒ ඒක ඒ කරන කටයුත්ත ඒ කෘත්‍ය උපාදාන වෙලා තියෙනවා. ඒ ධර්මයේ ධර්මයෙන්ම ඒකයි ඒකයි කියන්නේ පාරුව දිමින් තියන්නේ කියලා. ධර්මයේ මේ මොහොතේ උපාදාන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ධර්මයේම තමයි අන්තිමටම අත්හරින්න තියෙන්නේ. ඒකයි ධර්මයේ අත්හරිනවා කියන්නේ. ධර්මයේම අත්හරිනවා කියන්නේ අන්තිමට මේ තමන් පෙන්නගෙන යන ඒ ඒ කෘත් ඒ ක්‍රියාවලිය තුල නෙමේ ඒක අත්හරලා ඊට පස්සේ අර ආනන්ද හාමුදුරුව මේ අර අර සක්මන් භාවනාවෙන් අර ඒ වීර්ය අරගෙන ඒක අත්හැරලා ඊට පස්සේ සැතපෙන්න යනවනේ ඒක වෙන්නේ නැහනේ සාද්භාවයට පත් වෙන්නේ ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඔව් අලුයම දැන් ඔය දැන් ඔය රාත්‍රියේ දැන් දැන් ඔය ඕක දැන් විහිස දැන් කළා කළා අන්තිමටම රහත් භාවයටපත් වෙන්නේ නැහැ. දැන් ඊපස්සේ අලියම අත්හැරලා දාලා සතපෙන්න යනවා. ඒ සතපෙන්න යනකොට තමයි ආයි අර ඔළුව තියන්නත් කලින් අර අත්හැරපු නිසාමයි රහත් භාවයටපත් ඒකයි මෙතන පිටුනේ. කියන්නේ මේක අපි අර අපි හරියට නිකන් කෝච්චියක එල්ලිලා කොළඹට යනවා. නමුත් කෝච්චියේ එල්ලිලා ඉන්නකන් අත්හැරියොත් වැටිලා මැරෙනවා. හැබැයි කෝච්චිය ගිහිල්ලා නැවතිනවා. නැවතුන වෙලාවට අත්තරලා බහින්න පුළුවන් වගේ වැඩක්. ඊට පස්සේ අපි ගිහිල්ලා තියෙන තැනට. දැන් වැටෙනවාද? ඒ කියන්නේ අපි යන්නේ නැහනේ. අපි කෝච්චියේ හිටගෙනනේ ඉන්නේ අර එල්ලිලා යන කෙනෙක් දිහා බලන්න. කෝච්චියේ එයා යන්නේ නැහනේ. එයා කෝච්චියේ එලිලා නිකන් එක තැනනේ ඉන්නේ. අල්ලගෙන ඉන්නවා. හැබැයි කෝච්චිය එයා අත්හැරියොත් ඒක ඒක එයා කරන එක නොකල හිටියොත් ඒ කියන්නේ අල්ලගෙන ඉන්න එක අත්හැරියොත් එයා වැටිලා මැරෙනවා හැබැයි එයා යන්නේ නැහනේ. යන්නේක ඉබේ සිද්ධ වෙන්නේ. එයා කරන්න ඕනේ ඒ උනාට කෝච්චිය කොහොම හරි අල්ලගෙන ඉන්න ඕනේ අර එල්ලිලා. එහෙම නැත්තම් කොළඹට යන්න බෑ. හැබැයි ඒ යන්නේක ඉබේ සිද්ධ වෙනවා. මෙන්න මේ උපමාව අපි ගත්තේ. දැන් මේක ඒ වගේම දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතන ප්‍රතිපදාව හරියට අර අපි නිකන් මාර්ගය තුල මේක කර කර කර කර යන්නේක වගේ. අර අල්ලගෙන අල්ලගෙන යන්නේක වගේ. අර කෝච්චිය කොහොම හරි අල්ලන් ඉන්නවා වගේ. ඒ කියන්නේ හරියටම මේක පෙන්න පෙන්න යන්නේක. ඒක අත්හැරියොත් වැටෙනවා. ඒකයි කියන්නේ පාරුව පෙරලෙනවා කියන්නේ. ඒ දැන් පාරුව දැන් පාරුව යනවා කියන්නේ ඒකනේ දැන් මේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ මේ සම්මා දිට්ඨියට එන්නේ ආර්ය භූමියට එන්නේ. ඒ කියන්නේ මේ අවදියක් මෙතන එනවා. මේ මේ අවදියේ තමයි ආර්ය සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය තුළ ඒ සම්මා ආජීව ඒක කටයුතු කරන්නේ ජීවිකාව කරන්නේ සංකල්පනා සංකා සම්මා සංකප්ප සම්මා වායාම එතකොට සම්මා එතන දාන සම්මා කම්මද මේ හැමදේම කරන ශරීරය නඩත්තු කරන්නේ එදිනදා කටයුතු කරන්නේ ඔක්කොම අර අර මානසිකාරය ඔළුවේ තියාගෙන ඒ යථාභූත ඥාණයෙන් අර එනේන අරමුණ දකින ගමන යනවා ඒකයි ඒකයි ආරස්සංක මාර්ගය ඒක හම්බු වෙන්නේ නාම රූප පරිච්ඡේද ඥාණයට ආවට පස්සේ එතකන් ආරස්සංක මාර්ගය හම්බු වෙන්නේ නැහැ කාටවත් ආර්ය භූමියේ කෙනෙක් පුජ්‍යලයක් නැහැ නාම රූප නැහැ සත්පුජ්‍යල දේව කතා නැහැ ආර්ය භූමියේ ආර්ය භූමියේ තියෙන යථාභූත ඥාණයෙන් දැකලා එනේන අනිමිත්ත ගමනක් තියෙන්නේ. නිමිති නෑ. එතකොට ආර්යවරුත් ඒකයි දෙන්නේක් නෑ කියන්නේ. ඒකනේ සබහාදහම වගේ. එතකොට මෙන්න මෙතන මෙන්න මෙතන තමයි ආරස්ථාංග මාර්ගයේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේක අනිමිත්ත සමාධියක්. මේක අනිමිත්ත සමාධියක්. මේක පිරිහෙන්නේ නැහැ කියන්නේ මෙයාව ආයිමත් කාටවත් රවට්ටන්න බෑ. බෑ. ආපහු මේක අවබෝධය තුලින් ඇති වෙන්නේ. මේ දැන් ඔබතුමිය මේ අහන තීකපවා වැදගත් වෙනවා මේ ගමන. මේ අවබෝධය නැතුව නිවන් දකින්න බෑ. මේ අවබෝධය නැතුව මේ ඒ කියන්නේ අපිට අපිට නිවන් දකින්න බෑ කියන්නේ මේ බුදුන් වහන්සේ මේ දේශනා කරන මේ මේ මේ ධර්මපරයය නැත්නම් අපිට බුදුන් වහන්සේ කරපු දේ කරන්න වෙනවා. ඒ කියන්නේ අපිට වැරදි වැරදි වැරදි වැරදි සමහරට අපි අපි ජීවිත කාලය ඉවරලා මැරෙන්නත් ඉඩ තියෙනවානේ එතකොට. එතන ඒ දැන් මෙතන අපිට ක්‍රමවේදේ බුදුන් වහන්සේ මනාකොට පෙන්නලා තියෙනවා. මේකේ ඥානය අවදි වෙන හැටි, මේකේ මේකේ විහෙරණේ කියන්නේ මොකද්ද? කෘත්‍ය ඥානය කියන්නේ මොකද්ද? ඒකත් දැනෙනවානේ. ඒකත් අපේ ඥානෙ අපි අපි අපේ ඇතුළට දැනෙනවා. අපේ ඥානෙට යනකෝ දන්නවා. ඒක සිත්විලිත් නෙමෙයි ඒක දැනෙනවා. මේක අපිටත් දැනෙනවා. අර දැන් මේ ඥානය කියන එකත් සිතුවිලි වලට සමාන්තරව රේල් පිලි දෙක වගේ යනවා අවදි වුණාම. අවදි වුණාම තමයි ඥානයට දැනෙනවා. දැන් මේ දැන් ඉස්සරහට දැන් දැන් ඊට පස්සේ ඔය කරන වැඩ ඒවා මේවට තමන් සම්බන්ධයක් නැහැ. තමන් ඉන්නේ ඥානෙත් එක්ක ඉන්නේ. තමන් තමන්ගේ පිළිලා ඉන්නේ. ඒ කියන්නේ අපි ඒක තමයි ඔය ගොඩක් මොහොතට අවදි වෙන කෙනකනේ ඔය ගොඩක් ඇත්ත එක කතා කරනකොට පේන්න ඒ අයගේ අවධියෙන් අපි බලන්නේ ඒ අය ප්‍රකාශ කරන්නේ තමන්ගේ අවධි ස්වභාවයෙන් උයනකොට මෙහෙමයි අපිට මේ ඒකට නැති මෙහෙම අවධියක් දැනෙනවා. ඒක අපි එතකොට ඒ අයට පේනවා එතනම ආසවක්ඛ්‍යා ඥානෙ දකින්නවද කියලා අහනවා. අපි අහන තමන්ටම දැන් බාහිරට කම්පණය වෙන ස්වභාවය දියවි යනවා දැනෙනවද කියලා. එතකොට ඒ අයත් ඒකත් කියනවානේ දැන් ඉස්සර තරම් කම්පණය වෙන්නේ දැන් ටික ටික මේ අපි දැන් ඉස්සර කේන්ති ගියේවා දැන් එච්චර කේන්ති යන්නේ දැන් අපි මෙහෙම ලොකු සෝයක් අපිට දැනෙනවා අර අර අර අර දැන් මොන හරි දෙයක් නැතුණා කියලා දුක් වෙන්නේ ඒක තමයි සුවේ මොන හරි දෙයක් ඕ දැන් ඒව පිනවන්න නැතුණා කියලා ඕනවට වැඩිය දැන් පසුතැවෙන්නේ ඒ පසුතැවෙන්නේ නැති එක තමයි සුවේ ඒකයි මේ මේ ලෞතුරු සුවේ කියන්නේ ලෞතුරු සුවේ තුල පසුතැවීම නෑ එහෙමයි ඒක මහා ඒක මහා මහා සාන්ත සුවයක් ඒකයි ඒතම් සාන්තං ඒතම් ප්‍රණීත යදිද සබ්බ සංකාර සමතෝ කියන්නේ සියලු සංස්කාර සිතුවිලි මෙතන සමතේ වෙලා යන්නේ ඒ සිතුවිලි වලට ඉඩක් නැහැ. අර සත්‍ය දකින්නවා වගේම යථාභූත ඥානෙ මෙතන ඇත්ත දකින්නවා වගේම මෙතන ප්‍රායෝගිකව ලොකු ලොකු දැන් ඒ කියන්නේ මේක වචනෙන් දැන් අපි දැන් මේක දේශනයක් විදිහට දැන් ප්‍රකාශ කරනවානේ. නමුත් මේක අපේ අපේ සත්‍ය අත්දැකීමක් නේ මේක කතා කරන්නේ. ඔබතුමියට විඳින්න ඕන එකක් නේ. ඔබතුමිය ඒක ඒක ස්පර්ශ කරන්න ඕනේ නේ. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනනේ. එතකොට තමයි ඔබතුමියට සාහන්දිටික වෙන්නේ මේක දැනෙනවා ඔබතුමියට. දැන් මේ කියන ඒවා අහන්න හොඳයි. නමුත් මේ මේවා ඕෆ් කරලා දාලා ඕනි මේවා ඔක්කොම සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු ටික සිද්ධ වෙන්න ඕනේ. මට. ඒ කියන්නේ දැන් හුඟ ගන්න ඉඳන් ওই ස්වභාවය තියෙනවා මට. ඔව්. ස්වාමීන් වහන්සේ. හැබැයි කියන්න මට දන්නේ නැහැ. ඔය ටික ගලප ගන්න ඕනි කමක් තියෙනවා. මොකද මේ කෘත්‍ය ඥානයයි කෘතඥානයයි අතර තියෙන මෙන්න මේ මේ මෙන්න මේ ගැළපීම ඊටාම වැදගත්. අය නැත්තම් සමහර අය ඵලයට හිත තියාගන්න යනවා. එතකොට ඔරුව පෙරලෙනවා. සිතුවිලි වලට යන්නේ. ඒක තමයි ඔය ගොඩක් අය ඔය රහත් වෙලා අනම්මනම් කියවන්නේ හේතුව. දැන් මේකේ ඇත්තටම සිද්ධ වෙන්නේ මේකයි. ඇත්තටම මෙතන මේ මේ මේ ඥානෙට එනකොට මේක ඇත්තටම දිය වෙලා යනවා කියන්නේ කොච්චරද කියනවා නම් ලুকু කතාවක් තියෙනවා. කොච්චරද කියනවා නම් ඒකේ ගැඹුර සහ ඒකේ තියෙන ඒක අපිට වචනෙන් කියා ගන්න බෑ. ඒත් කියන්නේ සබහා දහමටම දිය වෙනවා. ඒ සබහා දහමක් කියන්නත් බෑ මෙතන වචනයක් කියන්නත් බෑ. මේ මේ හුළඟ සමහරලාට හුළඟ දිහා හුළඟ දිහා බලාගෙන ඉන්නේ. සමහරට ගහක් දිහා බලාගෙන ඉන්නේ. හැබැයි මේ බලාගෙන ඉන්නේ නිකන් අර අනිත් අය බලන විදියට නෙමෙයි. නෙමෙයි තමන්මයි. තමන් කියලා මේ පැත්ත කෙනෙක් නෙමෙයි ඒ තමන්. ඒ තමන් සුරංග මං. ඒ තමන් කියන්නේ කෙනෙක් ඉන්නව නෙමෙයි. නෙමෙයි සෝලංග මම නෑ නෑ මේක ඊට වැඩිය ඔය හිතනට වැඩිය වෙනස් ඔය හිතන්නේ මං කියලානේ මන් නෙමෙයි නෑ නෑ නෑ නෑ නෑ නෑ ඔබතුමියට තාම මේක මේක දැනෙන්නේ නැතිවද කියලා අපි හිතනවා මෙතන වෙලින් කතාවක් තියෙනවා ඒ කියන්නේ මේ පස් කැටේ ස්වභාවයේ දැනෙන්න ගන්නවා ඔක වෙනස් කතාව ඒ කියන්නේ මේ මේ මේ අංශු ස්වභාවයේ දැනෙන්න ගන්න එක ඕක දැනෙන්න ගන්නවා කියන්නේ ඒකට ආයි කිසිම දෙයකින් පළක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාවිනි මේ නිකන් ඇතුලේ මේක හරි සියුම් දෙයක් ඔය කිව්වේ. ඔය කිව්වේ හරි ගැඹුරුම ගැඹුරු දෙයක්. ඒ කියන්නේ මෙතන මෙතන එයාට විතරයි කියන්න පුළුවන්කම තියෙන්නේ අර අර ප්‍රත්‍යක්ෂතාවය තුළ එතන අපි ඥායත් අධිගමය කියන්නේ එතන තමයි. ඒ කියන්නේ අර ඔබතුමිය කිව්වනේ එක එක දේවල් දැන් ඔය ඔය අපේ හයිලයිටින් කිව්වනේ. ඒ කියන්නේ ඔය ඔය මේ කිව්වනේ ලෞකික මේ කම්පන චිත්ත කම්පන ගැන කිව්වනේ. ආලෝක මෙහෙම ගැස්සෙන ඒවා. ඔය වගේ මෙන්න මෙතන තියෙනවා ඔබතුමිය නොහිතන දෙයක්. සියුම් කම්පනයක් නෑ නෑ නෑ මෙතන තියෙනවා ඔබතුමිය නොහිතන දෙයක්. සතුටුයි. නෑ. මේ ආසවක්ඛ්‍යා ඥානයේ අවසානයේ මේ චිත්ත කම්පනය හිතනත වගේ එකක් නෙමෙයි. දැන් වැටේනද මොකක්ද කියන්නේ යනවා කියලා? සල්ලිවරෙන්නේ ආසවක්ඛ්‍යා ඥානයේ තුල කියලා ඒකත් කියන්න ආපහු ඒ ආසවක්ඛ්‍යා ඥානයේ අවසානයේ එන කම්පණය ඔය කියන එක කම්පනයක්වත් නෙමෙයි. මේ අංශුමය ස්වභාවයමපත් වෙනවා. පිට ස්වභාවයේ දිය වෙලා යනවා. එතන මහා පුදුමාකාර කම්පනයක් දැනගන්න. ඒකයි පටිනිස්සක් ගන්න උපස්ති කියලා නවත්තන්නේ බුදුන් වහන්සේ. ඒකයි එතන ඒක නැත්තම් ආහත්වේ කොහොමද දැනගන්නේ? දැන් වැටුණාද? එතන මොකක් හෝ දෙයක් Tamange ඥානෙට ඇසු වෙන්නේ. ඒක හිතලා ගන්නත් බෑ කරන්නත් බෑ. බෑ බෑ බෑ. ඉරුරා වගේ අපිට කියන්නත් බෑ. බෑ. එහෙමයි. දැන් වැටේනවා. ආ එහෙමයි එහෙමයි. මොකද්ද අර කියන එක චිත්ත කම්පනයක්වත් නෙමෙයි මේ තියෙන්නේ. ඊට වැඩිය ගොඩක්ම වෙනස් දෙයක්. ඒක දැන් ඒක දැන් ඒක